අයිබෝවන් තෙරුවන් සරණයි. සතියක් ගත වෙලා අලුත් සතියක් අලුතෙන් ආරම්භ වන්නට සූදානම් වන මොහොතේ අදත් අපි සුපුරුදු වෙලාවට ඔබගේ යාලින් දෙයට ගොඩවදිනවා වටිනා ධර්ම සාකච්ඡාවක් ඔබ අපෙකතු වෙලා සිද්ධ කරන්නට. ඉතින් ආයිබෝ වේවා කියලා නැවතත් පිළිගන්නවා අපගේ සුපුරුදු වැඩසටහන ගුරු වදන් සිසු මුවින් සුසරවන සුගත පද විවරණ වැඩසටහනට. ඉතින් සුපින්නතුනේ ඔබ හොඳාකාරවම දන්නවා අපි මේ වන විට අතිපූජනීය මහාචාර්ය රේරුකාණේ චන්දවේල මහානායක ස්වාමින් වහන්සේ විසින් රචනා කරන ලද ධර්ම විනිශ්චය කියන ධම් ග්‍රන්ථය පිළිබඳව තමයි ධර්ම සාකච්ඡාවන් සිදු කරන්නේ. පසුගිය සති කීපය තුළදීම අපි තාමත් වැදගත් මාතෘකා විෂයානුබද්ධව සහ ඊට අමතරව මේ සමාජයේ පවතින්නේ කොයි විදිහටද සමාජයේ කොයි විදිහටද ආශ්‍රිතව ප්‍රශ්න ගැටලු උත්පන්න වෙන්නේ කියන කාරණා පිළිබඳව අපි ඉතා පුළුල් වපසරියකින් ධර්ම සාකච්ඡාවන් වැඩසටහන් කීපයක් තුළදීම සිද්ධ කරා. ඉතින් අදත් අපි සූදානම් වන්නේ ඒ සම්බන්ධව තවදුරටත් දීර්ඝව සාකච්ඡා කරන්නට. ඉතින් වෙනදා වගේම අපිට නිතතින්ම නිබඳවම ශක්තියක් වන්නේ අපගේ දේශකයන් වහන්සේ. ඉතින් අපගේ ආරාධනාව පිළිගෙන අප කෙරෙහි අනුකම්පාවෙන් අපගේ ගෞරවනීය දේශකයන් වහන්සේ අදත් සියස මැදිරි සංකීර්ණ පරිශ්‍රයේට වැඩමවා වදාරා සිටිනවා. අපි උන්වහන්සේ වැඩසටහන ආරම්භ කිරීමට ප්‍රථම ගෞරවපූර්වකව පිළිගෙන සිටිමු. නම කියන්නට අවසරයි අතිපූජනීය ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සි ස්වාමින් වහන්සේ අපි ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වකව අපගේ වැඩසටහනට පිළිගනු ලබනවා. ඉතින් සුපින්නතුනේ පහුගිය වැඩසටහනේදී අපේ ස්වාමීන් වහන්සේ අපිට විස්තර කරා මේ මහානායක හිමියන්ගේ ධර්ම විනිශ්චය ධර්ම ග්‍රන්ථය ඇසුරෙන් සත්වයාගේ මරණයට කර්මය බලපානවාද කාල මරණ අකාල මරණ මේ ආදී විවිධාකාර විදිහට අපේ ස්වාමීන් වහන්සේ දැන් අපි මේ සාමාන්‍ය ලෝකයට සාධාරණ වෙන විදිහට මේ කර්මය පිළිබඳව ඔබ වහන්සේ විවිධ පැතිවලින් විවිධ මාතෘකා ඔස්සේ අපිට පැහැදිලි කරා. මේ සර්වඥන් වහන්සේ කෙනෙක් කියන්නේ අචින්ත විශයක් නේ අපේ ස්වාමින් වහන්සේ. එතකොට තථාගතයන් වහන්සේ කෙනෙකුට මේ කර්ම විපාක බලපානවාද? කර්ම විපාක විපාක පරිසම් දෙනවාද? මේ පිළිබඳව විග්‍රහයක් අපි බලාපොරොත්තු වෙනවා වහන්සේගෙන්. සර්වන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපි සුපුරුදු විදිහට සුගත පද විවරණ වැඩසටහන ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ඉතින් අරවින්ද මහත්මයා මේ අසු ප්‍රශ්නය සමාජයේ හුඟක් වාද විවාද ඇති කරගන්න ඒකමතික තීරණයකට සමහරු එන්නට කැමති නැති ප්‍රශ්නයක්. එහෙමයි. ඒ කියන්නේ සමහර ස්වාමින් වහන්සේලා පවා අදහස් කරන ස්වාමින් වහන්සේලා අපට හමු වෙනවා බුදුරජාණන් වහන්සේට කර්ම විපාක විපාක දුන්නේ නැහැ කියලා එහෙම කියන්නට උත්සාහ කරනවා. තව සමහරු මුණ ගැහෙනවා බුදුරජාණන් වහන්සේට කුසල කර්ම විපාක දුන්නට අකුසල කර්ම විපාක දුන්නේ නැහැ එහෙමයි. මේ විදිහේ විවිධ අදහස් තියෙනවා. ඉතින් අපේ මහානායක හාමුදුරුව මේ සම්බන්ධව සාකච්ඡා කිරීම ආරම්භ කරද්දිම උන්වහන්සේ පැහැදිලි කරනවා මේක විසඳීම බොහොම දුෂ්කර ගැටලුවක්. ඒකට හේතුව හැටියට උන්වහන්සේ පැහැදිලි කරනවා මේ විදිහට බුදුවරුන්ට රහතුන්ට කර්ම විපාක ඇති නැති බව තේරුම් ගත හැකි වීමට අභිධර්මයේ තරමක් දුරටවත් දැන තිබීම ප්‍රයෝජනවත්. අභිධර්මයේ නොදන්න උන්ට කර්මය විපාක తত্ত্বය හරියට තේරුම් ගැනීම අපහසුයි. අභිධර්මයේ නොදන්නා පින්නතුන්ට මේ කර්ම විපාක తত্ত্বය සම්බන්ධයෙන් ඉදිරියට ලියන ඇතම් කරුණවල කිසි රසයක් නැති විය හැකිය. එය ගැන අපට කළ හැකි දෙයක් නැත. <laughs> මහානායක හඳුරු පැහැදිලි කරන්නේ මේ කර්ම විපාක කතාව හරියට තේරුම් ගන්න නිවැරදිව අභිධර්මයේ පිළිබඳව දැනුම විශේෂයෙන් අවශ්‍ය වෙනවා. එහෙමයි. මොකද අභිධර්මයේ තමයි මේ කර්මය කර්මඵලය පිළිබඳව ඊටාම සියුම් කරුණු පැහැදිලි කරන්නේ. එහෙමයි. ඉතින් එහෙම නැති අය සාමාන්‍යයෙන් ලෝකේ කල්පනා කරන්නේ ඒ අය කර්ම විපාක හැටියට මේ බාහිරින් සිද්ධ වෙන යම් යම් සිදුවීම් ටිකක් තමයි අය කර්මය හැටියට හඳුනගන්නේ. එහෙමයි. උදාහරණයක් හැටියට ගත්තොත් යම් කිසි කෙනෙකුට ලොකු ප්‍රතිලාභයක් ලැබෙනවා නම් ඊළඟට අර මුගලන් හාමුදුරුවන්ට හොරු තැළුවා වගේ බාහිරින් කවුරු හරි ගහලා විනාශ කරනවා නම් අන්න ඒ වගේවා තමයි දැන් මේ කුසල අකුසල කර්ම විපාක හැටියට අර රළු දේවල් ටික එහෙම නැත්නම් බාහිරින් ක්‍රියාත්මක වෙන ටිකක් තමයි හුඟක් දෙනා දකි. එහෙමයි. ඊට වඩා සූක්ෂම කොටස කර්ම විපාක හැටියට තේරුම් ගන්න අභිධර්මයේ පිළිබඳව ඒ කියන්නේ විශේෂයෙන් චිත්තචෛසික ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය ඒවාෙහි කෘත්‍ය ඒවාෙහි ප්‍රත්‍ය ඒවා පිළිබඳව යම්කිසි වැටහීමක් ඇති කර ගැනීම අවශ්‍යයි. එහෙමයි. ඉතින් මහානායක හඳුරෝ ඒ කාරණේ බොහොම පරිස්සමින් මෙහිදී පැහැදිලි කරනවා. කර්මයනු කුසලා කුසල දෙපක්ෂයටම සාධාරණ නමකි. කුසලයට කුසල කර්මයන් නමද අකුසලයට අකුසල කර්මයන් නමද විවාහාර කරනු ලැබේ. සාමාන්‍ය ජනයා කර්මය කීවාම ඒන් ගැනෙන්නේ අකුසලයමයි සිතති. දැන් මේ සමාජයේ තියෙන එක සාවද්ද අදහස. එහෙමයි. يعني කර්මය කියලා කිව්වහම මහජනතාව ගොඩක් දෙනා ඒකෙන් අදහස් කරන්නේ අකුසල කර්මය. එහෙමයි. නමුත් කර්ම කිව්වහම අකුසල් විතරක් නෙවෙයි කුසල අකුසල දෙපක්ෂයේම එකට ගැනෙනවා. සාමාන්‍ය ජනයා කර්මය කීවාම එයින් ගැනෙන්නේ අකුසලයමයයි සිතති. එය වැරදි අදහසකි. යමෙකුගේ సంతානෙහි අරහන් මාර්ගඥානය ඇති වූහොත් එයින් ප්‍රශ්නාව සම්පූර්ණයෙන් නැති කරනු ලැබේ. ප්‍රශ්නාව නැතිවීම අනුව ඒතනත්තාගේ సంతානෙහි එතෙක් ඇති වූ සකල කුසල කුසල කර්මයන්ගේම ප්‍රතිසන්දි ඇති කිරීමේ ශක්තිය නැතිවන්නේ. එබැවින් අරහන් මාර්ගඥානයට කර්මක්ෂය කර ඥානයයිද දක්වනු ලැබේ. දැන් මෙන්න මේ කාරණය තමයි හුඟක් ස්වාමින් වහන්සේලා පවා මේ බුදුරජාණන් වහන්සේට කර්ම විපාක දෙන්නේ නැහැ කියලා කියන්නට සාධකය කරගන්නේ. මොකද අරහත් මාර්ගඥානය හඳුන්වනවා කර්මක්ෂය කර ඥානය. එහෙම. එතකොට කර්මක්ෂය කර කියන වචනේ තේරුම කර්ම අහෝසි කරනවා. ඉතින් ඒ අර්ථයෙන් ගත්තහම බුදුරජාණන් වහන්සේ හෝ රහතන් වහන්සේ රහතන් වහන්සේත් අරහත් මාර්ගඥානය උපදවන කෙනෙක් නේ. උන්වහන්සේටත් කර්මක්ෂය කර ඥානය තියෙනවා. ඉතින් ඒ අනුව යමින් තමයි අරහත්ත්වයටපත් වුනහම කර්ම විපාක දෙන්නේ නැහැ කියන තීරණයකට එන්න ගොඩක් දෙනා පෙළඹෙනවා. නමුත් පරිස්සමෙන් තේරුම් ගන්නට ඕනේ. ඒකයි මහානායක හරු කියන්නේ මෙතන මේ අභිධර්මය ගැන දැනීම අවශ්‍යයි මේක තේරුම් ගන්න කියලා. එහෙමයි. අරහන් මාර්ගඥානයට කර්මක්ෂය කර ඥානය කියලා කියන්නේ ඇයිද? එයින් මෙතෙක් පැවති සියලුම කුසල කුසල කර්මයන්හි ප්‍රතිසන්දි විපාක ඇති කිරීමේ ශක්තිය අහෝසි කරනවා. ඒ කියන්නේ අවිද්‍යා තෘෂ්ණා දෙක අහෝසි කළාම ඒ සත්‍යයට මරණින් පසු නැවත උත්පත්තියක් ජනිත වීමක් ප්‍රතිසන්දිසිතක් ජනිත වීමක් ඇත්තේ නැහැ. ඒතර ප්‍රතිසන්දි සිතක් නැති නිසා අරහත් මාර්ගඥානය සියලුම කුසල කුසල කර්මයන්ගේ ප්‍රතිසන්දි විපාක ප්‍රතිසන්දි විපාක දාන ශක්තිය සම්පූර්ණයෙන් අහෝසි. එහෙමයි. ඒක කාරණා. අනිත් එක තමයි කර්මක්ෂය කර ඥානය උපදවා ගත්තට පසුව උන්වහන්සේගේ චිත්තසංතානයේ ජනිත කරන කිසිදුම සිතකින් යලි කර්ම විපාක ඇති කරන්නේ නැහැ. එහෙමයි. ඒක ඒක ප්‍රතිසන්දි විපාකයක් විතරක් නෙවෙයි ප්‍රවෘත්ති විපාකයක්වත් ඇති කරන්නේ නැහැ. එහෙමයි. එතකොට ඒ නිසාත් අර අරහත් මාර්ග ඥානේ කර්මක්ෂය කර ඥානයේ හැටියට හඳුන්වනවා. එතකොට රහතන් වහන්සේට හෝ බුදුරජාණන් වහන්සේට යම් යම් කටයුතු කිරීමේදී ඇතිවන සිත් හඳුන්වන්නේ ක්‍රියාසිත. ඒ කියන්නේ හැම සිතක්ම නෙමෙයි දැන් අපි මීට ඉහතදිත් සාකච්ඡාවලදී කතා කරන්නේ කර්ම විපාක ජනිත කිරීමේ ශක්තිය තියෙන ජවන්සිත හතේ කියන. එහෙමයි. ඒතකොට ජවන්සිත හත අරහත්ත්වයෙන් මෙපිට පුද්ගලයෙකුට ප්‍රතඥයෙකුට හෝ අවශේෂ ආර්යයන් වහන්සේ නමකට ඇති වෙනකොට ඒ ජවන්සිත හත එක්ක කුසල නැත්නම් අකුසල ජනිත කරනවා. එහෙමයි. රහතන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේටත් ඒ ජවන්සිත් කුසල ස්වરૂපයෙන් මතුවෙනවා. නමුත් ඒවා කුසල්සිත හැටියට හඳුන්වන්නේ නැහැ. ක්‍රියාසිත හැටියටයි හඳුන්වන්නේ. එහෙමයි. දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් සාමාන්‍ය භික්ෂුවක් තමන් පිඬු සිඟාගෙන වැඩලා ඒ ලැබුණු ආහාර දාණයෙන් තව භික්ෂුන් වහන්සේ නමකගේ කුසගිනි නිවන්නට දාන ටිකක් පූජා කරනවා. එහෙමයි. රහතන් වහන්සේ නමකුත් පිඬුසිඟා වැඩලා තමන් වහන්සේට ලැබුණු දාණයෙන් කුසගින්නේ සිටින භික්ෂුන් වහන්සේ නමකට දාන ටිකක් පූජා දැන් ඔය ප්‍රතඥන භික්ෂුවටත් රහතන් වහන්සේටත් දෙදෙනාටම අර ක්‍රියාව સિદ્ધ කරද්දී ජවන් සිත් සමූහයක් ඇති වෙනවා. එහෙමයි. ප්‍රතඥන භික්ෂුන් වහන්සේට ඇතිවන ජවන් සිත් හඳුන්වනවා කුසල් සිත් කියලා. රහතන් වහන්සේට එහිදී ඇතිවන කුසල් සිත්වල ස්වરૂපයෙන් තමයි හටගන්නේ. නමුත් ඒවා හඳුන්වන ක්‍රියාසිත. දැන් ප්‍රතඥ භික්ෂුන් වහන්සේට සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිතක් නම් එතන ඇති වෙන්නේ. රහතන් වහන්සේටත් සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිතක්ම ඇති වෙන්න පුළුවන්. හැබැයි ප්‍රතඥයාගේ එම සිත කුසල් සිත කියලා හඳුන්වන රහතන් වහන්සේගේ එම සිත ක්‍රියාසිත කියලා හඳුන්වන මොකද අනාගතයේ විපාකයක් ප්‍රතිසන්දි විපාකයක්වත් ප්‍රවෘත්ති විපාකයක්වත් ඇති කරන්නට එය සමත් නොවන. එහෙම. එතකොට දැන් මේ විදිහට අරහත් අරහත් මාර්ගඥානය නිසා මෙතෙක් ඇති මෙතෙක් සිදු කරගෙන තිබුණු කිසිම කුසල කුසල කර්මයක් මතු ප්‍රතිසන්දියක් ඇති කරන්නට සමත් වෙන්නෙත් නැ අභිනවයෙන් ජනිත කරන කිසිදු කර්මයක් රහත් වුණාට පස්සේ අකුසල් ජනිත කරෙන්නේ නැහැ. නමුත් කුසල් ජනිත කරන්නේ නැහැ. ඒවා ක්‍රියාසිත හැටියට ක්‍රියාත්මක වෙන නිසා. එහෙමයි. එතකොට ඒ අර්ථයෙන් තමයි අරහත් මාර්ගඥාණයට කර්මක්ෂය කර ඥානයයි කියලා හඳුන්වන්නේ. එතකොට නායක හඳුර මෙහිදී පැහැදිලි කරනවා සියලු බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා කර්මක්ෂය කර ඥානය ලැබුවෝය. උන්වහන්සේලාට අනාගත ප්‍රතිසන්දියක් නැත. පව් කිරීමට හේතු වන සකල ක්ලේශයන්ම අරහත් මාර්ගඥාණයෙන් ප්‍රහාණ කෙරෙන බැවින් රහත් වීමෙන් පසු රහතුන් අතින් පව්කම් සිදු නොවේ. රහත් වූ පුද්ගලයන් විසින් කුසල පක්ෂයට අයත් දාන ශීලාදී ක්‍රියා සිදු කරතත් ඒවයින් අනාගත භවයේ විපාක ඇති කරනු නොලැබේ. එබැවින් ඒවා කුසලයන් හැටියට නොව ක්‍රියා හැටියට පමණක් සලකනු ලැබේ. දානාදී ක්‍රියා කිරීම වශයෙන් රහතුන් කෙරෙහි ඇතිවන සිත් අභිධර්ම පිටකයේ හඳුන්වා තිබෙන්නේ කුසල් සිත්ය කියා නොව ක්‍රියා සිත්ය කියාය. ලෞතර බුදුවරුද අරහත් පුද්ගලයන්ටම අයත් කොටසකි. බුදුවරුය, පසේ බුදුවරුය, රහත්ය යන සෑම දෙනාටම අනාගත භවයේ නැති බැවින් කලින් කළ කුසලා කුසල කර්මයන්ගේ විපාක අනාගත භවයේහි ඇති නොවනවා මිස පිරිනිවන් පානාතුරු වර්තමාන භවයේහි අතීත කර්මයන්ගේ විපාක ඇති නොවන බව දැක්වෙන බුද්ධ දේශනාවක් පිටකත්‍රයේහි දක්නට නැත. එතකොට අනාගත විපාක ඇති කරන්නේ නැහැ කියන කාරණේ විනා වර්තමාන භවය තුල අතීත කුසල කුසල කර්මයන්ගෙන් විපාක ඒ කියන්නේ ප්‍රවෘත්ති විපාක ඇති කරන්නේ නැහැ කියලා නියමයක් එහෙම එකක් පිටකත්වයේ කොතනකවත් දක්වලා නැහැ කියලා. එහෙමයි. ලෝතර බුදුවන බෝධිසත්ව කෙනෙකුන් යම් කුසල කර්මයක බලයෙන් මෞකුස පිළිසිඳ ගත්තා නම් ඒ බෝසතාණන් වහන්සේ බුදුව පිරිනිවන් පානාතෙක් උන්වහන්සේගේ సంతානෙහි ඒ කුසල කර්මෙහි විපාක වශයෙන් භවාංග සිත් පරම්පරාවක් ඇතිවේ. ඒ භවාංග සිත් සියල්ලම ප්‍රතිසන්දියගෙන දුන් කර්මයෙන්ම ඇති කරන විපාකයෝය. දැන් අපි අර පසුගිය සාකච්ඡාවේදීත් කතා කළා ප්‍රතිසන්දි සිත ඇති වුණාට පස්සේ යම්කිසි සාංශාරික කුසල කර්ම බලයකින් මනුෂ්‍ය ලෝකේ මනුෂ්‍ය ප්‍රතිසන්දියක් ලැබුවට පස්සේ ඒ ප්‍රතිසන්දි සිත තමයි භවාංග සිත හැටියට මේ සමස්ත භවය තුලම ක්‍රියාත්මක. එහෙමයි. එතකොට දැන් බෝසතාණන් වහන්සේ බුදු වෙන අවසානාත්ම භාවයේ උන්වහන්සේගේ ප්‍රතිසන්දි සිත ඇති වුණාට පස්සේ බුදු වුණාට පස්සෙත් උන්වහන්සේගේ භවාංග චිත්ත පරම්පරාව ක්‍රියාත්මක වෙනවා. එතකොට භවාංග චිත්ත පරම්පරාව ක්‍රියාත්මක වුණා කියන්නෙම අර ප්‍රතිසන්දිසිත නැවත නැවත විපාක හැටියට ක්‍රියාත්මක එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේට කර්ම විපාක නැතිනම් උන්වහන්සේ බුද්ධත්වයටපත් වෙනකොටම උන්වහන්සේගේ භවාංග චිත්ත පරම්පරාව නවතින්නෝ. එහෙමයි. භවාංග චිත්ත පරම්පරාව නැවතුනොත් එතනින් එහාට ජීවත් වෙන්න බෑ. එහෙමයි. එතනින් එහාට අභාවය. එහෙමයි. එනිසා තථාගතයන් වහන්සේ බුද්ධත්වයට පත්වීම හේතු කොටගෙන උන්වහන්සේට කුසලා කුසල කර්මයන් විපාක දීම නවතිනවා නම් ඒ බුද්ධත්වයටපත් වෙලා තව මොහොතක්වත් උන්වහන්සේට ජීවිතේ පවත්වන්නට ඉඩක් ලැබෙන්නේ නැහැ. එහෙමයි. ඉතින් ඒ කාරණාවල සූක්ෂම බව තේරුම් ගන්න නම් මේ චිත්තචෛතසික ධර්මයන් ක්‍රියාත්මක වෙන විදිහ අභිධර්මයට අනුව යම් වැටහීමක් ඇති කරගන්න ඕන. එහෙම නැති ජනතාවට අර පිටින් ලැබෙන ප්‍රතිලාභ දිහා බැලලා තමයි පින්පවවල විපාක තීරණය කරන්නේ. එහෙමයි. එහෙම තීරණය කරන සාමාන්‍ය කෙනෙකුට මේ කාරණා තරම් විශේෂ වෙන්නේ නැහැ. ඊළඟට නායක හඳුර පැහැදිලි කරනවා චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන යන මේ සිද්ද කර්ම විපාක වශයෙන්ම ඇතිවන සිත්ය. දැකීම, ගඳ සුවඳ දැනීමය, රස දැනීම, ස්පර්ශ දැනීම කෙරෙන්නේ ඒ සිත් වලින්. ලෞතර බුදුවරුන්ට කර්ම විපාක වශයෙන්ම ඇතිවන භවාංග සිත් හා චක්කු විඥානාදී විපාක සිත් ඇතිවන්නේ. ලෞතර බුදුරයන් වහන්සේලාට කර්ම විපාක ඇති නොවනවා නම් බුදු වීමෙන් පසු මොහොතකදු උන්වහන්සේලාට ජීවත් වෙන්නට නොලැබෙන්නේ. ලෞතර බුදුරයන් වහන්සේලා ලෝකයේ ජීවත් වන්නේ කර්ම විපාක උන්වහන්සේලාට ඇතිවන බැරි. එහෙම. එතකොට භවාංග සිත ක්‍රියාත්මක වෙන්නේ විපාක කර්මයේ විපාක හැටියට ඒ වගේම චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාන විඤ්ඤාණ, ජීවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ වශයෙන් මේ පංචේන්ද්‍රයන්ගෙන් අරමුණු ගන්නකොට ඇති වෙන සියලුම සිත් ඇති වෙන්නේ විපාක සිත් හැටියට. එතකොට බුදුරජාණන් වහන්සේට කර්ම විපාක නැති වුණොත් බුද්ධත්වයට පත් වෙනවත් සමගම එතනින් එහාට භවාංග චිත්ත පරම්පරාවත් නවතින්නට ඕන ඒ වගේම ඇසීම පෙනීම දැනීම ක්‍රියා කිරීම මේ සියල්ලක් නවතින්නට වෙනවා ඒ කියන්නේ පංචේන්ද්‍රයන්ම නිෂ්ක්‍රිය වෙන්නට වෙනවා කර්ම විපාක විපාක දෙන්නේ නැත්නම් එහෙමයි මොකද ඒ ද්විපංච විඥානයන්ම ඇති වෙන්නේ කර්ම විපාක හැටියට ඊළඟට නායක හම්තුර පැහැදිලි කරනවා කුසල කර්මවල විපාක ලෞතර බුදුරයන්ට ඇති වෙතත් සියලු අකුසලයන් ප්‍රහාණය කොට බුදුවන බැවින් උන්වහන්සේලාට අකුසල කර්ම විපාක දෙන්නේ නැතය කියා බුදුන් වහන්සේ වදාළ තැනක් පිටකත්‍රයෙන් නොදැක්විය හැකිය. ලෞතර බුදුරයන් විසින් ප්‍රහීන කර ඇත්තේ අකුසල් පමණක් නොවේ කුසල කුසල දෙපක්ෂයේම ලෞතර බුදුරයන් ඇතුළු සියලු රහතුන් විසින් ප්‍රහීනයි. එතකොට දැන් මහානායකහරු කියන්නේ ත්‍රිපිටකයේ කොතනකවත් දක්වලා නැහැ. තථාගතයන් වහන්සේ අකුසල් ප්‍රහාණය කරන නිසා උන්වහන්සේට බුදු වුණාට පස්සේ අකුසල් විපාක දෙන්නේ කියලා එහෙම වෙනම කතාවකුත් පිටකත්‍රයේ කොහෙවත් දක්වලා නැහැ. එහෙමයි. ඒ මොකද බුදුවරු පමණක් නෙමෙයි රහතන් වහන්සේලා පවා ප්‍රහාණය කරන්නේ අකුසල් විතරක් නෙමෙයි කුසලොත් එක. පුඤ්ඤ පාප පහිනස්. පින්පව් දෙකම අහෝසි කරන්න. කුසල අකුසල දෙපැත්තම ෂය කරන්න. ඒ නිසා තමයි අරහත්ත්වයටපත් වුණාට පස්සේ කුසල අකුසල කතාවක් නැහැ. ක්‍රියාසිත පමණයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙම. ඒ කියන්නේ අපේ ස්වාමීන් වහන්සේ එතනින් එහාට නැවත ඇති වෙන්නේ නැහැ. නමුත් පූර්වයේ කරපුවා පූර්වයේ කරපුවා විපාකත්වයට පැමිණෙන. එහෙම. ඇත්තටම දැන් එතනින් එහාට ඇති වෙන්නේ නැහැ කියන එකේ තේරුම උන්වහන්සේලා අවිද්‍යා තෘෂ්ණා ප්‍රහාණය කරලා තියෙනවා. මේ අවිද්‍යාවෙහි සහ තෘෂ්ණාවේ බලයත් එක්ක තමයි අපි කරන ක්‍රියාව අනාගත විපාකයක් ගොඩනගන්නට සමත් එහෙමයි. එහෙමයි. එතකොට අනාගත විපාක ගොඩනගන්නට හේතු වෙන මූල සාධක දෙකම උන්වහන්සේලා අහෝසි එතකොට එතනින් එහාට ඒක සක්‍රිය වෙන්නට විදිහක් නැහැ. ඒක උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි පොල් ගෙඩියක් හිටෙව්වහම ඒකෙන් පොල් පැලයක් හැදෙන්නේ සමස්ත පොල් ගෙඩිය නිසා නෙමෙයිනේ. අර පොල් ගෙඩියේ මැද තියෙන අර වීයකයක් විතර පොඩි එහෙමයි බීජය නිසානේ ඔව් ඒ අංකුරය තියෙන ඒකත් එක්කනේ ඉතින් ඒක අයින් කළොත් එහෙම ඒ පොල් ගෙඩිය එහෙම තිබ්බා කියලා ආයෙක පැලවෙන්නට ඉඩක් නැහැ එහෙම ඉතින් අන්න ඒ වගේ උන්වහන්සේලාගේ තේ කීන බීජ ඒ බීජ ශක්තිය අහෝසි කරනවා බීජ ශක්තිය කියන්නේ අවිද්‍යාව තෘෂ්ණා අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් තමයි මේ නැවත නැවත මේ සක්‍රිය කරන්නේ එහෙම පැල කරන්නේ නැවත ජනිත කරන්නේ. එතකොට මේ ජනිත කරන්නා වූ බීජ ශක්තිය අවිද්‍යාව තෘෂ්ණා දෙක තමයි වහන්සලා හොසෙ. එහෙමයි. දැන් බීජය අහෝසි වුනහම කොතරම් පැලවීමට සාරවත් පොළවකට වැටුණත් ඒකවත් ඒක පැලවෙන්නේ නැහැ. එහෙම. පැලවෙන්නේ නැහැ. මොකද පැලවීමේ මූල ශක්තිය අහෝසි වෙලා නිසා. එහෙමයි ප්‍රසන්න. අපි කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරි හා සම්බන්ධ වෙලා නැවතත් ඉක්මනින් දහම් සාකච්ඡාව සමග සම්බන්ධ වෙමු. අපි නැවතත් සුපුරුදු පරිදි සම්බන්ධ වෙනවා මේ හරවත් දහම් සාකච්ඡාවට. අපේ ස්වාමින්වහන්සේ දැන් මේ මේ කර්මය ක්‍රියාත්මක වන හැටි මේ කර්මයේ ස්වභාවය ඒව කොහොමද සත්වයාට සාධාරණ වන්නේ අසාධාරණ වන්නේ මේ මේ පුළුල් විශේෂ සම්බන්ධව ඔබ වහන්සේ අපිට මනවින් පැහැදිලි කිරීම කර දුන්නා අවබෝධයක් ගෙන දුන්නා මේ සමාජයේ මේ වන විට කතාවක් තියෙන අපේ ස්වාමින්වහන්ස මේ අපාය, දිව්‍ය ලෝක මේ දේවල් දැන් පෘථග්ජන මිනිසයාගේ ඇසට ග්‍රහණය වෙන්නේ නැති ලෝක ධාතු. දැන් අපි 31 තලයක් ගැන කතා කරනවානේ අපේ ස්වාමීන් වහන්සේ. අපි දකින්නේ මේ මේ තිරිසන් සතුන් සහ මිනිස්සුන් අතර තියෙන ගනුදෙනුවක් පමණයි. එතකොට ගොඩාක් සමාජයේ කතා වෙනවා මේ අපාය සහ දිව්‍ය ලෝකය කියන්නේත් මනුස්ස ලෝකයේ තුලම තියෙන එකක්. දුක් විඳිනවා නම් ඒක අපායක්. දැන් හිඟා කන පුද්ගලයෝ ඊටමත් දරිද්‍රතාවයෙන් ඉන්න මිනිසුන් තිරිසන් සතුන් අන්ත විදිහට දුක් විඳින කට්ටිය ඒ අපායක් විදිහට දකිනවා අධික සැප විඳින කාමභෝගීව ජීවත් වෙන මිනිස්සෙයින් දෙවියන් විදිහට සලකනවා මේක සාධාරණද අපේ ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක තියෙන්නේ මේ දිව්‍ය ලෝක අපාය තියෙන්නේ මනුෂ්‍ය ලෝකයේ තුලමද ඇත්තටම දැන් ඔය කතාව මේ භෞතිකවාදී චින්තනයත් එක්කලා විශේෂයෙන් මතුවෙච්ච සංකල්පයක්. එහෙමයි. ඒ වගේම යම් කෙනෙකුට ඒ පිළිබඳව තර්ක විතරක ගොඩනගන්නට සෑහෙන කරුණුත් ඕනනම් තියෙනවා. එහෙමයි. දැන් බුද්ධ දේශනාවෙම තියෙන ඇතම් කරුණු ඕනනම් ඒකට උදව් කරගන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ යුග ජීවිතය සම්බන්ධව දේශනා කරනෝ චවෝ චවාය සද්දින් සංවසති දේවෝ දේවියා සද්දෙන් සංවස්. ඒතර ඇතම් ගෘහ ජීවිත පතිපතිනේ ජීවිත තියනවා දෙවියෙක් දෙවඟනක් සමග ජීවත් වෙන්න ආසේ. එහෙමයි. සමහර ජීවිත තියෙන චවෝ චවය ප්‍රේතෙක් ප්‍රේතියක් සමග ජීවත් වෙන්න ආසේ. එතකොට දැන් මේ කාරණා මොන්නම් කෙනෙකුට තර්කයට යොදා ගන්න පුළුවන් බුදුහාමුදුරුවොත් මේ දේශනා කරලා තියෙන්නේ මේ දෙවියෙක් දෙවඟනක් සමග ජීවත් වෙන්න ආසේ. හැබැයි අපි මතක තියාගන්න ඕනේ උපමාවක් දක්වන්න. එහෙම. එතකොට ඒ උපමා කිරීමක් හැටියට තමයි දෙවියන් දෙවංගනන් සමග ජීවත් වීම, പ്രേතෙක් പ്രേතියක් සමග ජීවත් වීම කියලා දක්වන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක භික්ෂූන් වහන්සේලාට ලිච්ඡවි රාජකුමාරවරු එනවා පෙන්නලා ඒ කියන්නේ ලිච්ඡවීන් හරියම ලස්සන සිරුරක් ඇති අය හැටියට දැක්වෙන්නේ. බොහොම පැහැපත් චවි වර්ණයක් ඇති ප්‍රසන්න ශරීර ඇති පිරිසක් හැටියට. එතකොට ඒ අය එක් එක් විදිහේ අලංකාර වස්ත්‍රාභරණ වලින් සැරසිලා යානාවල නැගලා එනකොට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කතා කරලා සිහිපත් කරනවා මහණෙනි තව්තිසා වැසි දෙවියන් දැකලා නැතිනම් මේ ලිච්ඡවීන් දිහා බලන්න. එතකොට ඒ තරම් ප්‍රභාමත් තේජවන්ත ප්‍රියමනාප දෙවියන්ට සම කළ හැකි විදිහේ රූප సౌందර්යයෙන් සහ ආශ්චර්යයෙන් යුක්තව ඒ අවස්ථාවේ ඒ අය ප්‍රකට වෙනවා. එහෙමයි. එතකොට මේ බඳු කාරණා ගත්තහම ඇතම් කෙනෙකුට ඒවත් ඕන්නම් පාදක කරගන්න පුළුවන් මේ මනුෂ්‍ය ලෝකේම තමයි දෙව්ලෝ තියෙන්නේ තපාය තියෙන්නේ කියලා කතා කරනවා. නමුත් ඔය හැම තැනකදීම බුදුරජාණන් වහන්සේ රූපක හැටියට හෝ උපමා හැටියටයි ඒවා දක්වලා තියෙන්නේ. ඒ වගේම තථාගතයන් වහන්සේ බොහෝ තැන්වල මේ දිව්‍ය ලෝක සහ අපාය පිළිබඳව තොරතුරු පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඒ තොරතුරු වලට ගිහාම අපට පැහැදිලිවම පේනවා ඒ ඒ සත්ත්ව කොටස ජීවත් වෙන වෙනත් වූ තලයන් පවතිනවා. එහෙම. නමුත් දැන් සමහර අය ඉන්නවා භෞතිකවාදී චින්තනයත් එක්කලා මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන කොටස විතරයි ලෝකයේ හැටියට පිළිගන්නේ. ඉතින් ඔබට යමක් තියනවා කියලා පිළිගන්න කැමති නැහැ. හැබැයි ඉතින් මේ භෞතික විද්‍යාවෙම යම් ගැඹුරට යනකොට ඒගොල්ලෝ මේ ද්විමාන, ත්‍රිමාන, චතුස්මාන ආදී වශයෙන් එක එක විදිහට ලෝකයේ තේන හැටි විස්තර කරනවා. ඉතින් එහෙම විස්තර කරනකොට ඒවැම කියනවා මේ මිනිස්යාගේ ඇසට ගෝචර වෙන්නේ යම්කිසි සීමා සහිත ප්‍රමාණයක් විතරයි. ඒතර ගෝචර නොවන තව බොහෝ දේවල් පවතිනවා. එහෙමයි. ඉතින් ඒ වගේ අර සමහර කෙනෙක් ඊටාම පටු සීමාවක ඉඳගෙන එහෙම අර්ථ විග්‍රහ කරනවා. ඉතින් සමහර කෙනෙක් ඒක සද්භාවයෙන් කියනවා වෙන්නත් පුළුවන්. එහෙමයි. ඒ කියන්නේ නිකන් පටු තැනක හිර වෙලාම නෙමෙයි සද්භාවයෙන්. ඒ කියන්නේ අපිට නිකන් මේ දිව්‍ය ලෝකේ ප්‍රාර්ථනා කර කර ඉන්න ඕන නෑ අපිට ඕන නම් මේ මනුෂ්‍ය ලෝකෙම දෙව්ලොවක් බවට පත් කරගන්න පුළුවන්. එහෙමයි. ඊළඟට මේ ඊළඟ ආත්මික අපාය යනවා කියලා අපිට නොපෙනෙන ආත්මයක් නෙමෙයි යම්කිසි කෙනෙක් වැරදි කළොත් මේ ජීවිතේම නිකන් નિરાදුක් විඳින්න වෙනවා වගේ අර සමාජ සුබ සාධනය සඳහා මේ ආකල්පයම සංවර්ධනය කරන්නත් පුළුවන්. ඉතින් ඔය වගේ විවිධ කාරණා නිසා වර්තමානයේ මේ ආකල්පය හුඟක් සමාජගත වෙලා තියෙනවා. ඉතින් ඒක සංකීර්ණ කාරණයක් නිසා මහානායක හඳුරෝ ඒක ඊටාම හොඳට ධර්මවිශ්චය ග්‍රන්ථයේ 68 වෙනි ප්‍රශ්නයේ හැටියට උන්වහන්සේ ඒක පැහැදිලි කරනවා. අපාය හා දිව්‍ය ලෝක ඇත්තේ මේ මිනිස් ලෝමද? අපාය හා දිව්‍ය ලෝක අපට නොයා හැකි ඈත යම්කිසි ප්‍රදේශයක ඇති ඒවා නොව මේ මිනිස් ලොව ඇති ඒවායයි ඇතැම්හු කියති. ඔවුන්ගෙන් ඇතැමෙක් ඔවුනොවුන් කෙරෙහි මෛත්‍රියක් කරුණාවක් නැතිව නිතර ඔවුනොවුන් දබර කර ගනිමින් අගහිකකම් වලින් මිරිකී දුකින් වාසය කරන මිනිසුන් ඇතිගේ අපායයයිද ඔවුනොවුන් අතර මෛත්‍රිය කරුණාව ඇතිව ආහාර පානාදියෙන් හිගයක් නැතිව ඔවුනොවුන් සමගියෙන් සතුටින් වාසය කරන මිනිසුන් ඉන්නා gedara දිව්‍ය ලෝකයයිද කියති. තවත් සමහරු මේ බණ පොත්වල දිව්‍ය ලෝකයයි කියා තිබෙන්නේ අතීතයේ දියුණු මිනිසුන් වාසය කළ ප්‍රදේශවලට යයිද දෙවිවරු යයි කියා තිබෙන්නේ ඒ දියුණු මිනිසුන්ට යයිද කියති. මේවා නවීන මතයෝය. මේ මත එකක්වත් බුදුදහමට සැසඳෙන්නේ නැත. නරකය, තිරිසන් අපාය, പ്രേත අපාය, අසුර අපාය කියා අපාය සතරක් බුදුදහමෙහි දක්වා ඇත්තේ. පොළොවේහි මිනිසුන් හැසිරෙන ප්‍රදේශවල තිරිසනුන්ද වෙසෙන බැවින් තිරිසන් අපාය මිනිස් ලොව ඇතයයි කිය හැකිය. එසේම പ്രേතයනුත් වෙසෙන බැවින් പ്രേත අපායත් මිනිස් ලොව ඇතයයි කිය හැකිය. අසුරයනුත් പ്രേත කොටසක් බැවින් අසුර අපායත් මිනිස් ලොව ඇතැයි කිය හැකියි. සාමාන්‍ය ජනයා අපායයි කියන්නේ නරකයට. දැන් මේ මේ කියන කතාව විශේෂයෙන් වැදගත් වෙනවා. ඒ කියන්නේ දැන් සතර අපායන් අපාය තුනක්ම මනුස්ස ලෝකය හා සම්බන්ධව තියෙන්න පුළුවන්. එහෙමයි. ඒ කියන්නේ තිරිසන් ලෝකය කොහොමත් අපිට පේනවනේ තිරිසන් සත්තු මිනිසු ඇසුරෙම ඉන්නවනේ. එහෙමයි. ඊළඟට പ്രേත ලෝකය මේ මනුෂ්‍ය වාසයත් එක්කම සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන්. මොකද ඒක මිනිස් ඇසට ගෝචර වෙන්නේ නැහැ. නමුත් අපට විවිධ අවස්ථාවල යම් යම් තොරතුරු වලින් පෙනෙනවා പ്രേත කොට්ටාසත් ඒ මිනිසෙයින් සමග බද්ධ වෙලා ඒ සමතලයක පවතින්නට ඉඩකඩ තියෙනවා. එහෙමයි. ඇතැම් പ്രേත කොට්ටාස දැන් പ്രേත වත්තු විමාන වත්තු දෙක ගත්තන් පස්සේ බුදුරජාණන් වහන්සේම දේශනා කරපු ඇතැම් රහතන් වහන්සේලා පැහැදිලි කරපු කාරණා බැලුවෙන් පස්සේ උන්වහන්සේලා එක් එක් අවස්ථාවල ප්‍රේතයින් දැකලා තියෙනවා. එතකොට මේ ප්‍රේතෝ ආකාශය සැරිසරන හැටි, මහ පොළොව ඇසුරු කරගෙන වාසය කරන හැටි, එතකොට අර යොදුන් 60ක් විතර දිග මහා ප්‍රේතාත්ම පිළිබඳව ඊළඟට ආකාශයේ සැරිසරන සමස්තයම ගිනිගත්තු ප්‍රේතාත්ම පිළිබඳව එතකොට ඒව ගත්තන් පස්සේ මේ මනුස්ස තලයේම ඇසුරු කරගෙන ප්‍රේතෝ ජීවත් වෙනවා කියලා ඕන්නම් කෙනෙකුට කියන්න පුළුවන්. එහෙමයි. හැබැයි දැන් දැන් අර නනුලෝමයි දෙව්ලෝ තියෙන්නෙත් අපාය තියෙන්නෙත් කියන ඇතැම්මයි ඒ කතාව කියන්නේ මේ මිනිස්සයෝම අර හැම එකටම උදාහරණ හැටියට දක්වලා. එහෙමයි. නමුත් කෙනෙකුට ඕන්නම් මේ තලයක් හැටියට ගත්තන් පස්සේ තිරසන් සත්තුත් මේ අපි ඉන්න මේ පෘථිවි තලය ඇසුරු කොටගෙනම වාසය කරනවා. പ്രേත ආත්මත් මේ අවකාශය සහ පෘථිවි තලය ඇසුරු කරගෙන වාසය කරනවා කියලා ඕනනම් ඒ අදහසින් ගන්න පුළුවන්. එහෙමයි. ඊළඟට මහානායක හරු මෙතන පැහැදිලි කරන්නේ අසුරයෝ කියලා කියන්නේ പ്രേත කොටාශයක් නිසා ඒ අයත් මේ පෘථුවිය සහ මේ අවකාශය ඇසුරු කොටගෙන වාසය කරනවා කියලා ඕනනම් කෙනෙකුට ඒ අදහසින් කියන්න පුළුවන්. නමුත් නරකය කියන එක දැන් මිනිස්සු කෙලින්ම ප්‍රධාන වශයෙන් අපාය කියලා හඳුන්වන්නේ ගොඩක් වෙලාවට නරකය. එහෙම. ඉතින් නරකය කියන එක එහෙම මනුස්ස ලෝකයට සම්බන්ධව, පෘථුවියට සම්බන්ධව, පෘථුවියේ මතු පිට අවකාශයට සම්බන්ධව පනවන්නට පුළුවන් තත්වයක් ඇත්තේ නැහැ. එහෙමයි. අර പ്രേත, අසුර, තිරිසන් ලෝක ගැන හිතන විදිහට නිරය පිළිබඳව හිතන්නට අපට සාධකයක් නැහැ. එහෙමයි. සංජීව කාලසුත්තාදී වශයෙන් මහා නරක 8ක් හා ඒ එක එකක් අවට කුඩා නරක 12 බැගිනුත් පිහිටා ඇති බව බෞද්ධ පොත්වල කියා තිබේ. නරකයන්හි සැටිත් ඒවායේ සත්‍යයන් දුක් විඳින සැටිත් ඒවායේ ඉපදීමට හේතු වන පව්කමුත් ඒවායේ ආයුෂ් ප්‍රමාණයත් බුද්ධ දේශනාවෙහි දක්වා ඇත්තේය. එහෙත් ඒවා ඇත්තේ අසවල්තනය කියා කෙලින්ම දැක්වෙන බුද්ධ දේශනා පිටකත්‍රෙහි දක්නට නැත. ඒ කියන්නේ නිරයෙහි දිගපළල දුක් විඳින හැටි, එහි උපදින කර්ම විපාක මොනවද ආදී සියලු විස්තර බුදුදහමේ දහම් පොත්වල දක්වලා තියෙනවා. නමුත් ඒක තියෙන්නේ කියන්නේ ඒ නිරය තියෙන්නේ මෙන්න මෙතනයි කියලා එහෙම විශේෂයෙන් දක්වලා නැහැ කියලා. විභංග ප්‍රකරණ ධම්මහදේ විභංගෙහි. එතකොට අට කතාවල මෙහෙම තියෙනවා. දැන් මහානායක හරු කියන්නේ ත්‍රිපිටකේ නෑ අට කතාවල මේ විදිහේ විස්තර තියෙනවා. හෙට්ටතෝ අවීචි නිරයම් පරයන්තං කත්වා උපරිතෝ පරනිම්මිත වසවත්ති දේවේ අන්තෝ කරිත්වා යං ඒතස්මින් අන්තරේ එත්තාවචර එත්ත පරියාපන්නා කන්දා ධාතු ආයතන රූපා වේදනා සංඥා සංඛාරා විඥානං ඉමේ ධම්මා කාමාවචරා යන පාඨය වදාරා ඇත්තේ යටින් අවීචි මහා නරකය සීමා කොට උඩින් පරිනිර්මිත වශවර්ති දිව්‍ය ලෝකයේ ඇතුළු කොට මේ දෑතුරෙහි හැසිරෙන එහි ඇතුළත් වන යම් ස්කන්ධ ධාතු ආයතන රූප වේදනා සංඥා සංඛාර විඥාන කෙනෙක් වෙත්නම් ඒ සියල්ල කාමාවචර වන්නාහ යනු එහි තේරුමයි මේ පාඨයෙහි කාම ධාතුවේ යට සීමාව අවීචි මහා නරකයේ සැටියටත් උඩ සීමාව පරිනිර්මිත වශවර්ති දිව්‍ය ලෝක සැටියට දක්වා තිබීමෙන් පෙනෙන්නේ නරකයන් මිනිස් ලොවින් යට තිබෙන ඒවා බවය. බෞද්ධාචාර්යයන් විසින් පිළිගන්නේ නරකයන් මිනිස් ලොවින් යට පොළව තුල ඇති සැටියටය. ලෝතතු විස්තර කරන බෞද්ධ ග්‍රන්ථවල සංජීවාදී නරකයන් එකිනෙකට යටින් පොළව තුල පිහිටා ඇති බව දක්වා තිබේ. එතකොට දැන් මේ අටකතා පාඩයක් මතු කරලා නායක හඳුරු පෙන්වන්නේ මේ අටකතා පාඩේ හැටියට පොතුවියේ යට යට කොටසට වෙන්න තමයි මේ නරකයන් හෙවත් මේ දුක් ඇති අපාය පිහිටලා තියෙන්නේ කියන අදහස. එහෙමයි. එතකොට අවශේෂ ධර්ම ග්‍රන්ථවලත් ඒ විදිහට තමයි එකින් එක යටට යටට මේ අපායන් පිහිටලා තියෙන විදිහ පැහැදිලි කරන්නේ. එතකොට දේවදූත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ විසින් වදාරා ඇති ගාථා දෙකක් මෙහි දක්වලා තියෙනවා. දක්වලා මේ ගාථා වලින් දැක්වෙන්නේ මහා නරකය දිග පොළොවින් යොදුන් සිය බැගින් ඇති යකඩ පොළව හා යකඩ බිත්ති ඇති යකඩ වැස්මක් ඇති දොර සතරක් ඇති නිතර ගිනි ඇවිලෙමින් පවතින ස්ථානයක් බවේ. එබඳු තැන් මිනිස් ලෝ කොතනකවත් නැත. එබැවින් අපායත්තේ මිනිස් ලෝ යන්න බුද්ධ දේශනාව නොගැලපෙන කරුණක් බවද කිව යුතුය. එතකොට දේවදූත සූත්‍රය විශේෂයෙන් ඒ මහා නරකවල දිග පළල සහයේ එහි ස්වરૂපය ගැන පැහැදිලි කරනවා. ඉතින් ඒ කියන විදිහේ විස්තරයක් මේ පෘථුවියේ උඩ අපට පේන මානයක හඳුනා ගන්නට පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපාය තියෙන්නේ මනුලෝමයි කියලා කියන එක නිවැරදි කාරණයක් නොවේ කියන්නේ. දැන් මෙතනදී අරවින්ද මහත්මයා අපට නිකම් පුද්ගලිකව අපේ අදහසක් මෙතනදී මතු කරනවා නම් දැන් මේ කියවෙන තොරතුරු වලට අනුව පොළව යට අයෝමය ප්‍රාකාර වලින් වටවෙච්ච මැද ලෝදිය පිරුණු තනක් හැටියට. එහෙමයි. නිරය දැක්වෙනවා. දැන් වර්තමානයේ විද්‍යාඥයෝ විසින් හොයාගෙන තියෙන කාරණාත් එක්ක බැලුවෙන් පස්සේ මේ පොළව අභ්‍යන්තරයේ අධික උෂ්ණත්වයක්. ඒ කියන්නේ මොනම ලෝහයක්වත් පෘථුවියේ එක පැත්තකින් යටට බැස්සුවොත් අනිත් පැත්තෙන් එළියට එන්නේ නැහැ. මොකද මැද තියෙන අධික තේජෝ ධාතුවත් එක්ක සියල්ලක්ම මේ දිය වෙනවා. එහෙම. ඒකට එපමණ දැඩි උෂ්ණත්වයක් මේ පොළොව අභ්‍යන්තරේ තියෙනවා. ඒ නිසා තමයි විටින් විට ගිනි කඳු පිපිරීම ආදීදී ඒ දියරය මතු පිටට මතු වෙන්නේ. ඒතකොට ඒවා ලාවා කියලානේ හඳුන්වන්නේ. එහෙමයි. එතකොට ලාවා කියන එක වෙනත් භාෂාවකින් ඒ නමින් කිව්වට එතකොට හෙළ භාෂාවේ හැටියට සිංහලට එනකොට ලෝදිය කියලා ලෝහමය දියරය. එතකොට ලෝහමය එතකොට හරියට ලෝහ උණු වුණා වගේ. එහෙමයි. එතකොට ඒවා අපහු ඝන වුණාමත් එතකොට තද පාෂාණ බවට පත් වෙනවා. එහෙමයි. එතකොට ලෝදිය කියලා කියන්නේ අර අවස්ථාව වෙන්නට පුළුවන්. එතකොට පොළව යට පිහිටලා තියෙනවා. ඊළඟට දැන් වර්තමානයේ යම් යම් පරේෂණ වලින් හඳුනාගෙන තියෙන ඉස්සර කාලේ විද්‍යාඥයෝ කිව්වේ වතුර නටන, ඒ කියන්නේ සෙල්සියස් අංශක 100ට වගේ උෂ්ණත්වයකට එනකොට ප්‍රාණයක් පවත්වන්න බෑ, ජීවේ පවත්වන්න බෑ, අහෝසි වෙනවා. ඒත් දැන් වර්තමානයේ වෙනකොට අර අධික උෂ්ණත්වයක් ඇති ලාවාවල පවා යම් යම් ජීවීන් ජීවත් වෙනවා කියලා හඳුනාගෙන තියෙනවා. එතකොට ඒ ඒ සත්වයින්ගේ කර්ම වේගය මත අර අධික දාහය ඇති ගින්නේ සමහර විට පවතිනවා වෙන්නත් පුළුවන්. එහෙමයි. අනිත් එක තමයි දැන් ඒ ජීවේ පවතිනවා කියලා හඳුනාගෙන තියෙන වර්තමාන විද්‍යාඥයෝ ජීවයයි කියලා හඳුනාගෙන තියෙන පරිමාව තුල. එහෙමයි. එතකොට ඒ ජීවයයි කියන එකට එහයින් කර්මානුරූපව ජීවත් වෙන තව සත්ව කොටස ඕනෑ තරම් පවතින්නත් පුළුවන්. දැන් අපි හිතමු දිව්‍යමය ශරීරයක් කියන එක ඕපපාතික ආත්මයක් නේ. එතකොට ඒක විද්‍යාඥයන්ගේ උපකරණයට හසු කරගන්නට පහසුත් නෑ. හසු කරගත්තත් එතන ජීවයයි කියලා එකක් තහවුරු කරන්න පහසුත් නෑ. එහෙමයි. ඉතින් ඒ වගේ මේ නිරෙහි උපදින නිරසතුන් ඕපපාතික ආත්ම භව. ඒතට ඒ ඕපපාතික ආත්ම භවවල ඒ විද්‍යාඥයින්ට හසු වෙන ජීවයයි කියන පරිමාව ඒක ඇතුලේ නොතිබෙන්න පුළුවන්. ඊට වඩා ඊට සූක්ෂම ආත්ම භව ඕන තරම් පවතින්න පුළුවන්. ඒ නිසා මේ ලෝක විශ්ය කියන එක සාමාන්‍ය කෙනෙකුට තර්ක විතර්ක කරලා තීරණය කරන්නට හෝ ඉන්ද්‍රයන්ගෙන් ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන් හෝ එහෙම නැත්නම් උපකරණ වලින් තහවුරු කරන්නට පුළුවන් හෝ සීමාවට එහා ගිය අතීන්ද්‍රිය වූ ඥානයකින් අවබෝධ කරගත යුතු පුළුල් ධර්මතාවයක් පුළුල් විෂයක් ඒකත් සම්මා සම්බුදුරන්ට විතරයි ਸਰව සම්පූර්ණයෙන් ගෝචර වෙන්නේ අනිත් අයට ඉතින් තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් තමයි ඒවා තීරණය කරන්න පුළුවන්. එහෙම. නමුත් හැම විටම ලෝකේ තියෙන ගැටලුව තමයි ඒ තමන්ගේ ඥානයේ සීමාව ඒක තමන්ගේ දෝෂයක් බව පිළිගන්න ලෑස්ති ඒ තමන්ගේ ඥාණයට හසු වෙන්නේ ලෝකයේ සීමාවයි කියලා තමයි හිතන්න පෙළඹෙන්නේ. එහෙම. දැන් බ්‍රහ්මජාල සූත්‍රයේ දෘෂ්ටි 62ක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරන. ඇත්තටම දෘෂ්ටි කියලා එතන දක්වන්නේ ඒ කාලේ තිබිච්ච දර්ශනවාද. ඒකේ දර්ශනය කියලා කියන්නේ ජීවිතය සහ ලෝකය පිළිබඳව මිනිස්සු විටින් විට සෙව්වනේ කරුණු. ඒ ජීවිතය කියන්නේ මොකද්ද? කොහේ ඉඳලාද ආවේ? කොහෙටද යන්නේ? මරණින් පස්සේ මොකද්ද වෙන්නේ? ලෝකය කොහොමද හැදුනේ? කොහොමද මේක විනාශ වෙන්නේ? ඒ වගේන හෙව්වා. ඒ හොයපු අධ්‍යයනය කරලා එහෙම සොයාගත්තු දේවල් තමයි එක් එක් දර්ශන හැටියට ලෝකෙ බිහි වුනේ. එහෙමයි. ඉතින් බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ වෙනකොට එබඳු දර්ශනවාද 62ක් තිබුණා. එතකොට ඒ 62ම ගත්තහම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒවා පහළ වෙලා තියෙන මේ අඥානය නිසා නෙමෙයි. එහෙමයි. ලෝකය පිළිබඳව, තමන් පිළිබඳව සොයන්න, ගවේෂණය කරන්න උනන්දු වෙච්ච මිනිස්සු නිසා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ හැමතැනම ඒවා දෘෂ්ටිගතික වෙලා තියෙන්නේ. ඒවා වැරදි නිගමනවලට හේතු වෙලා තියෙන්නේ. හොඳ ප්‍රයත්නයක් දරලා තියෙනවා. උදාහරණයක් ඇටියට හුබ්බේ නිවාසානුස්සති ඥානය උපදවාගෙන පෙර ආත්ම පිළිබඳව බලන්න උත්සාහ කරලා දෙනවා. ඒක හොඳ ප්‍රයත්නයක්. එහෙමයි. සම්්‍යක් ව්‍යායාමයක් නිවැරදි උත්සාහයක්. නමුත් ඊට පස්සේ බලාගෙන යනකොට ඒතනත්තාට අපි හිතමු කල්ප 100ක් ඈතට බලන්න පුළුවන්. එහෙමයි. එතනින් එහාට බලන්න ඔහුගේ ඥාණය සමත් නැහැ. දැන් ඒතනත්තා පිළිගන්න සූදානම් නැහැ. මගේ ඥාණයට වැටහෙන්නේ කල්ප 100ක් පමණයි කියලා ඔහු පිළිගන්න සූදානම් නැහැ. ඔහු නිගමනය කරන්නේ මට අතීතය දකින්න පුළුවන්. මං අතීතේ බලාගෙන බලාගෙන ගියා. කල්ප 100කින් එහාට ලෝකයක් නැහැ. නැහැ. එහෙම. එහෙනම් කල්ප 100කට ඉහතදී තමයි මේ ලෝකය ආරම්භ වෙලා තියෙන්නේ. අන්න දෘෂ්ටියක් නිර්මාණය කරනවා. එහෙමයි. එතකොට ඔහුගේ ප්‍රයත්නය નિවරදි. එහෙමයි. උත්සාහය හොඳයි. නමුත් ඒ හොඳ උත්සාහයෙන් ඔහු වැරදි නිගමනයකට එනවා. ඇයිද? හැම විටම තමන්ගේ අඩුව පිළිගන්නට සූදානම් නැහැ. ඒ අඩුවේ ප්‍රමාණයට ලෝකය තීරණය කරන්නට බෑ. එහෙම. දැන් මේ මේ මෑතකදී ටිකක් හාස්‍යජනකයි වගේ හැඟෙන කතාවක් කිව්වා අපේ රත්නපුරේ කෝවිද හාමුදුරුවෝ උන්වහන්සේ කිව්වා මේ එක ගැමියෙක් උන්වහන්සේ මේ මේ නැත කාලේ තවමත් ජීවත්ව ඉන්න සත්‍ය චරිතයක් ගැනයි කිව්වේ. එහෙමයි. ඒ ගැමියා 50ට විතරයි ගණන් කරන්න දන්නේ. එහෙමයි. එතකොට දැන් 1 2 3 4 5 කියලා ගණන් කරගෙන ගිහිල්ලා 50ට ගණන් කළාම 50ට වැඩිය තියනවා නම් ඔහු අර ඔක්කොම 50 ගොඩට එකතු කරනවා. එකතු කරලා ඔහු කියන්නේ දැන් මෙතන තියෙන්නේ 50යි කියලා. එහෙමයි. ඔහු දන්නේ සංඛ්‍යාව 50ට විතරයි. එහෙමයි. 50ට වැඩි නම් ඒ ඔක්කොමත් 50 තමයි. එහෙමයි. දැන් මේක නිකන් හරි හාස්‍යජනකයි වගේනේ අපිට හිතෙන්න බැලුවම. එහෙමයි. නමුත් හැමදාමත් අතීතේත් වර්තමානයේත් අනාගතේත් ලෝකයේ තුල සිද්ධ වෙන්නේ ওই කාරණේම තමයි. ඔහු දන්නේ ගණන් කරන්න 50ට විතර නම් ඔහු එතකොට ඒ 50 සීමාව එච්චරයි ලෝකේ තියෙන්නේ. ඊට එහා නෑ ආය. මම දන්නේ 50ට විතරයි මේ වැඩි කොටස කියලා ඔහු පිළිගන්නට සූදානම් නැහැ. එහෙම. එතකොට එදත් අදත් අනාගතයටත් ප්‍රතජන සත්‍යෝ ලෝකය තීරණය කරන්නේ අන්නේ න්‍යාය. එහෙම. ඒතර තමන්ට ගෝචර වෙන්නේ යම් ප්‍රමාණයේද මේ මට වැටහෙන ප්‍රමාණයයි කියලා කියන්න සූදානම් නෑ ඉදමේව සත්‍යම් මේකම තමයි ඇත්ත මෝගමඤ්ඤ මෙතනින් එහාට යමක් ගැන කියනවනම් ඒ අඥානය ඒගොල්ලන්ට වැරදීමක් ඒ කියන්නේ මේ මට වැටහෙන ප්‍රමාණයට එහා මොකක්වත් තියෙන්න විදිහක් නෑ දැන් අද ඇත්තටම මේ තරුණ සමාජය තුළ මේ නිරාගමික කියලා කණ්ඩායමක් ඇක්ටිව් වෙලා තින්නෙත් අපේ සානසෝයි ඔය හේතුව නිසා එතකොට දැන් දැන් අපිට අර 50ට විතරයි ගණින්න දන්නේ එතනින් එහාට ඔක්කොම 50 කොටට දානවා කිව්වහම මේක නිකන් හරි ලාමක හාස්‍යජනක දෙයක් වගේ තමයි අපට හැඟෙන්නේ. නමුත් එදා පටන් අද දක්වා බිහිවෙච්ච දාර්ශනිකයෝ විද්‍යාඥයෝ ඔක්කොම අවසානයේ අතන තමයි පවතින්නේ. තමන්ට දැනෙන ප්‍රමාණය ලෝක එතනින් එහාට මොකුත් නැහැ කියන විදිහ. දැන් දැන් අර පුද්ගලයාගේ 50 50න් අතර වීම අපිට හාස්‍යයක් වෙන්නේ අපි 51 දන්නේ නිසා. දන්නේ නිසා. අපිත් දන්නේ නැත්තම් 50ට පස්සේ අපි අර අපි එන්නේ එතන. එහෙමයි. බුදුරු ලෝකයේ සමස්තය දකිනකොට ඒ අයට මේ සමස්ත ලෝකේම අය නිකන් උම්මත්තකේ හැටියට පෙනෙන එක අරුමයක් නෙමෙයි. එහෙමයි. <laughs> ඒ මොකද ඒගොල්ලෝ දන්න ටිකෙන් සෑහීමටපත් වෙලා ඒක තමයි ලෝකය කියලා හිතාගෙන. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙකුට අඩුතරමින් 50ට එහා ගණන් කරගන්න බැරි වුණත් මින් එහාටත් යමක් තිබිය හැකි කියලා යම් යම් අදහසක් එහෙම විශ්වාසයක් උපකල්පනයක්. එතකොට ලෝකේ අනිත්‍යයි මීට එහා ගණන් ගැන කියලා තියෙනවා. කියලා යම් විශ්වාසයක් තියෙනවා නම් එතනින් එහාට අපිට යන්න මනස විවෘත වෙන්නේ අන්නේ විශ්වාසයත් එක. අන්නේ එතනයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සද්ධාව අවශ්‍යයි. එහෙම. ඒතර අපට විශේෂ නොවන බුදුවරු විසින් හඳුනාගෙන ලොවට දෙසූ සමහර කාරණා තියෙනවා. ආ ඒවා ප්‍රත්‍යක්ෂයෙන්ම දැනගන්න ඕන අපට වැටහෙන්නේ නැත්නම් එතනින් එහාට ලෝකයක් නැහැ කියලා ප්‍රතික්ෂේප කරන්නේ නැතුව අපේ ඥානයේ සීමා සහිතයි ඊට එහා තව දේවල් තියෙනවා. ඒවා ගැන කියපු අයත් ඉන්නවා. ඒවා ਸਰව සම්පූර්ණයෙන් බැහැර කරන්නේ නැතුව ඒවැ යම් සත්‍යක් තිබිය හැකි කියන විශ්වාසය මතවත් අඩුතරමින් අධ්‍යයනය කරන්නට අපි පෙළඹෙනවා. අන්න ඒ බඳු සද්ධාාවක් ඇති ඒ බඳු පරේෂණයකට නැඹුරු වෙන අයට විතරයි තමන්ගේ සීමාවන් පුළුල් කරගෙන ඉදිරියට යන්නට පුළුවන් වෙන්නේ දැනුම සම්බන්ධ වුණත් ඥානය සම්බන්ධ එහෙමයි. එහෙම නැතුව තමන්ගේ දැනුම තමන්ගේ ඥානය තමයි උපරිම සීමාව ඉන්හිහා ලෝකයක් නැහැ. මේ අපිට මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ලෝකයෙන් ඔබට යමක් විශ්වාස කරනවා නම් ඒ ඒ මෝඩය ඒ අඥාන එහෙම එකක් ලෝකේ නැහැ කියලා යම් කෙනෙක් තර්ක විතර්ක කරනවා නම් 50ට ගණින්න දන්න මිනිස්සයාගේ තැනට තමයි වැටෙන්නේ. ඒවයි. ඒවයි අපේ සර්. ඒ තමයි වටිනා අද කාලෙටත් ගැළපෙන සාකච්ඡාවක් ඒක. එතකොට අපේ ස්වාමීන් දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ විදිහට දැන් දැන් මේ මේ මේ ලෝකේ ලෝක ධාතු වල ඉන්න සත්වයෝ නිවන් දකින්නවා නිවනට පැමිණෙනවා කවදා හරි දවසක මේ 31 තලෙ හිස් වෙනවාද එතකොට? <laughs> ඔව් ඒකත් ඇත්තටම අපේ ඥානයේ ප්‍රමාණයට අපි ඇති කරගන්නා ගැටලු. එහෙමයි. දැන් ලෝකයේ ප්‍රශ්න විසඳගන්නෙත් අපි අපගේ දැනුම ප්‍රඥාව මත ලෝකයේ පිළිබඳ ගැටලු ඇති වෙන්නෙත් අපි අපගේ ප්‍රඥාවේ දැනුමේ ප්‍රමාණයට තමයි. එහෙමයි. අර අපි කතාවට කියනවානේ ලිඳේ ඉන්න සතාට ඒ සමස්තය ලිඳ ඇතුළනේ. එතකොට ලිං මැඩියට මුළු ලෝකයම ලිඳ හැටියටයි පෙනෙන්නේ. ඒ මොකද එයාගේ සීමාව. ඉතින් ඒ වගේ අපට විශේ වෙන සීමාවන් හැටියට අපි දැන් ගණනය කරලා බැලුවන් පස්සේ දැන් මනුස්ස ලෝකේ මේ වෙනකොට බිලියන කොච්චරක් ඉන්නවද මිනිස්සු. දැන් අපි ගණන් හදලා බලමු. ඉතින් දැන් ඔහොම ඔහොම අසංඛ්‍ය ගණනින් දැන් අහෝසි වෙලා අහෝසි වෙලා යනකොට ඉතින් මේ කොටස ඉවර වෙනවා. දිව්‍ය ලෝකවල කොච්චර ඉන්න පුළුවන්ද? ඉතින් එහෙම අපට ගණනය කළාන් පස්සේ අපට හමු වෙන සීමාවත් එක්ක තමයි අපිට එහෙම ගැටලු මතුවෙන්නේ. ඉතින් මේ අනන්ත විශ්වයේ මේ එක වර්ග කිලෝමීටරයක් ගත්තාම ඒ ඇතුලේ අවකාශයේ කොච්චර සංඛ්‍යාවක් සත්වයින් නැද්ද එහෙම. පොළවේ යම් කොච්චර සංඛ්‍යාවක් සත්වයින් නැද්ද. ජලයේ කොච්චර සංඛ්‍යාවක් සත්වයින් නැද්ද. එතකොට ඒක වර්ග කිලෝමීටරයක් ගත්තොත් අපිට ගණනය කරලා නිමා කරන්නට බැරි තරම් අසංඛ්‍ය ගණන ප්‍රාණීන් එහෙමයි. ඉතින් එක බුදුරයෙකුගේ ශාසනයකදී නිවන් දකින්නේ ඊටාම සුළු ප්‍රමාණයක් තමයි ඒ අතයි. එතකොට ඒ නිසා මේ පෘථුවියේ ජීවත් වෙන එහෙම නැත්නම් මේ විශ්වය පෘථුවිය කියලා කිව්වොත් ඒක නිවැරදි නැහැ. එහෙමයි. මේ අනන්ත විශ්වයේ විශ්වය අනන්තයි. එහෙමයි. එතකොට මේ එක චක්‍රාවාටයක් නෙවෙයි දෙකක් නෙවෙයි 100ක් නෙවෙයි දහසක් නෙවෙයි ලක්ෂයක් නෙවෙයි ඒ එවන්තු <laughs> චක්‍රාවාට අනන්තයි. එහෙමයි. ඉතින් ඒ නිසා මේ විශ්වය අපට ගණනය කරගන්නත් බැරිකොට ඒ විශ්වයේ ඉන්න ප්‍රාණීන් අපිට මෙහෙමයි කියලා ගණනය කරලා නිමා කරන්නට පුළුවන් කමක් නැහැ. එහෙමයි. ඒ නිසා කවමදාකවත් මේ විශ්වය ඔහොම ඔහොම නිවන් දැකලා නිවන් දැකලා සත්‍යයෙන් අතුරුදහන් වේවිය කියන අදහසක් අපට ඇති කරගන්නට පහසු නැහැ. එහෙමයි. අනිත් එක තමයි බුදු කෙනෙකුගෙන් එබඳු ප්‍රශ්නයක් ඇහුවොත් ඒ ප්‍රශ්න තපනීය ප්‍රශ්න හැටියට බුදවරු පැත්තකින් තියයි. එහෙමයි. ඒවා විසඳන්නට සාකච්ඡා කරන්නට යාම තුළ නැති ප්‍රශ්න ගොන්නක් නිර්මාණය. ඒ කියන්නේ දැන් අපි තර්ක ගොඩනගන්නෙත් අපි උත්තර දෙන්නෙත් ප්‍රශ්න අහන්නෙත් ඔක්කොම අපේ දැනුම් සීමාව මතනේ. එහෙමයි. එතකොට ඒ අපට ගෝචර නොවන විෂය නොවන කාරණා ගැන අපි සාකච්ඡා කරන්න ප්‍රශ්න කරන්න ගියපු ගමන් ප්‍රශ්නෙත් වැරදි උත්තරෙත් වැරදි. ප්‍රශ්න අහන්නෙත් වරද්දගෙන උත්තර දෙන්නෙත් වරද්දගෙන. එතකොට ඒවෙන් අනවශ්‍ය දෘෂ්ටි ගොන්නක් නිර්මාණය වීම පමණයි වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එබඳු ප්‍රශ්න 10ක් අපේ බෞද්ධ සාහිත්‍යයේ තියෙනවනේ තපනීය ප්‍රශ්න හැටියට. ලෝකයට අන්තයක් තියද ලෝකය අනන්තද තථාගතයන් මරණින් මතු පවතිනවද නැද්ද ඔය ආදී කාරණා එතකොට ඒවා සාමාන්‍ය ලෝකයට විශේෂ වෙන කාරණා නෙමෙයි ඒ නිසා ඒවා ගැන පිළිතුරු දීම හෝ සාකච්ඡා කිරීම යථාබෝධයට හේතු වෙන්න දෘෂ්ටිජාලයක හිර වෙන්නට පමණයි හේතු. එහෙම. එහෙමයි ප්‍රසන්නදා. අපි වටිනා සාකච්ඡාවක ඉන්නේ. නමුත් ඉතින් අදටත් අපිට වෙන් වෙච්ච කාල වේලාව මෙතකින් අවසන් වෙනවා අපේ ස්වාමින්වහන්ස. ඉතින් ඒ නිසා අපිට අද වැඩසටහනින් සමුගන්නට සිදු වෙනවා. නැවතත් ලබන සතිය සුපුරුදු වේලාවට මෙවන් හරවත් සාකච්ඡාවකින් ඔබගේ ආලින්දයට ගොඩ වැදීමේ බලාපොරොත්තු වෙනේ අද අපි සමුගන්නේ. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ වහන්සේට අප්‍රමාණ පිං අද දවසේත් අපිට මේ දුන්නා වූ ධර්ම ඥානය වෙනුවෙන්. ඉතින් මේ කරගත්තා වූ කුසල කර්මයන් සියලුම කුසල කර්මය අපි ඔබ වහන්සේට අනුමෝදන් කරනවා. ඔබ වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා. ඔබ වහන්සේ කරගෙන යන ශාසනික වැඩපිළිවෙල තව තවත් ශක්තිමත් ආකාරයෙන් සිදු කර යන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. අවසන ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවන් සුවයම සාක්ෂාත් කරගනිත්වා කියලා. ඒත් එක්කම සුපින්නතුනි සියස් අපේ සභාපතිතුමා අධ්‍යක්ෂක මණ්ඩල සහ අපේ සේවක කාර්ය මණ්ඩලය අපි ආදරයෙන් මතක් කරනවා මේ වෙලාවේ මේ කරගත්තා වූ සීලුම කුසලයන් අපි ඔවුන්ට අනුමෝදන් කරනවා මේ කරගෙන යන යහපත් සමාජීය සේවාවන් තව තවත් ශක්තිමත් ආකාරයෙන් කරගෙන යාමට හැකි වේවා අවසන ඔවුන් සියලු දෙනා ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවන් සුවයම සාක්ෂාත් කරගනිත්වා කියලා ඒත් එක්කම ශක්තිය සපේ නිබද ශක්තිය ඔබයි. මේ දායකකාරකාදී ඔබ සියලු දෙනාටම අපි අද දවසේ මේ ජනිත කරගත්තා වූ කුසල බලයන් අනුමෝදන් කරනවා. ඔබ සැමගේ සියලුම යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් මිෂ්ඨ සිද්ධ වේවා. අවසන මේ කුසල බලයෙන් ඔබ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවන් සුවයම සාක්ෂාත් කරගනිත්වා කියලා. ඉතින් සුපින්නතුනේ සුපුරුදු පරිදි නැවතත් ලබන සතියේ සුපුරුදු වේලාවටම ගුරු වදන් සිසුම විනිසු සරවන සුගත පද විවරණ අලුත් වැඩසටහනක් රැගෙන අපි ඔබගේ යාලින්දයට ගොඩවදිනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.